සබ්බිදානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ මාතා පිතු උපත්තානං සන්තානං රක්මචාරිනං සතං නීතානි තානානි යානි සේවේත පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං ගජතේ සිවං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායේ තික නිපාතයේ එන පණ්ඩිත පඤ්ඤත් සූත්‍රාන්ත දේශනී ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණා. පණ්ඩිත පඤ්ඤත් සූත්‍රාන්ත දේශනා මෙහිමයි තීනිමානි භික්කවේ පණ්ඩිත පඤ්ඤත්තානි සප්පුරිස පඤ්ඤත්තානි මානිනි බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් වහන්සේලාද සත්පුරුෂෝත්තමයන් වහන්සේලාද විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසා කරන ලද ධර්මතා තුනක් ඇත. කතමානි තීනි. ඒ තුනේ කවරේද? දානම් වික්කවේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං පබ්බජ්ජා වික්කවේ පණ්ඩිත පඤ්ඤත්තා සප්පුරුෂ පඤ්ඤත්තා මාතා පිතුන්නම් භික්ඛවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං ඉමානි කෝ භික්ඛවේ තීනි පණ්ඩිත පඤ්ඤත්තානි සප්පුරුෂ පඤ්ඤත්තානි මානෙනි දානෙහිවත් පරිත්‍යාගයද නෛෂ්ක්‍රාම්‍ය සංඛ්‍යාත පැවිදි වීමද මෞපියන් උපස්ථාන කිරීමද යන මේ ධර්මතා තුනේ බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් අනුගමනය කරන ලද පනවන ලද ප්‍රශංසා කරන ලද ධර්මතා තුනයි මේ සූත්‍ර දේශනාව සම්පින්දණය කරමිනු නැවත ගාථා දෙක දේශනා කෙලේ ඒ තේරුම මෙහිමයි සබ්බි දානං උපඤ්ඤත්තං අහිංසා සංයමෝ දමෝ මාතා පිතු උපට්ඨානං సంతානං බ්‍රහ්මචාරිණං සබ්දි බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට කියනවා සත්පුරුෂ සබ්දි කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා විසින් පංගිතෝත්තමයන් වහන්සේලා විසින් දානං උපඤ්ඤත්තං දානේ හෙවත් පරිත්‍යාගයේ පනවන ලද්දක් අනුගමනය කරන ලද්දක් ප්‍රශංසා කරන ලද්දක් අහිංසා සංයමෝ දමු අහිංසා නම් වූ පරම කරුණාවත් සංයමෝ නම් වූ පරම සීලවන්ත බවත් දමෝ කියන පරම භාවනාවෙන් සමාධි විපස්සනා අභිවෘද්ධියක් යන්නේ මේ සියල්ල එක්කාසුව ලැබෙන පැවිදි වීමත් මාතා පිතු උපට්ඨානං මව්පියන් උපස්ථාන කිරීමත් සබ්බි උපඤ්ඤත්තං බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා විසින් පඬිතුත්තමයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද ප්‍රශංසා කරන ලද පනවන ලද ධර්මතා තුනක් සතං ඒතානි ථානානි ඒතානි ථානානි මේ කාරණා තුන සන්තානං බ්‍රහ්මචාරිණං සතං ශාන්ත ගුණ ඇති ශ්‍රේෂ්ඨ චාර්යා ඇති සත්පුරුෂෝත්තමයන් වහන්සේලාට අයිති යානි සේවේත පඬිතු මේවා සේවනය කරන්නේක්ද පඬිත නම් වෙනවා අරියෝ නිර්දෝෂී කෙනෙක් වෙනවා දර්ශන සම්පන්නෝ ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා සලෝකම් භගතේ සිවං ඒ මහා පුණ්‍යවන්තයා සුගති ලෝකවල සරිසරලා කෙලවරේ සිවම් පදං කියන අමාමා නිවනටත් සපත් වෙනවා. මේකයි ගාථා දෙකේ සංක්ෂේප අර්ථයේ කෙටි අර්ථය. දැන් අපි සලකා බලමු මේ ධර්මතා තුන සම්බන්ධ කෙටි හැඳින්වීමක් ගැන. මෙතන දානං දානං කියන එක අනුග්‍රහ බුද්ධියෙන් සහ පූජා බුද්ධියෙන් පරිත්‍යාග කිරීමයි. අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග කරනවා කියන්නේ කරුණාව මෛත්‍රියේ පෙරටු කොටගෙන නැන නොවනින් යුක්තව කරන පරිත්‍යාගයයි. එනම් දුගී මගේ අසරණ අනාථා දේන සිඟන්නන්ට ගිලනුන්ට තිරිසන් සතුන් ද කරන පරිත්‍යාගය ඔවුන්ගේ සීලාදී ගුණයක් සලකාගෙන නෙමෙයි තමන්ගේ සිතේ කරුණාව මෛත්‍රිය හා ප්‍රඥා මුල් කොටගෙන කරන පරිත්‍යාගයක්. අපි හිතා බලමු යම්කිසි හිඟන්නේකට ආහාර වේලක් හරි මුදලක් හරි ඇඳුමක් හරි යමක් පිරිනමනවා. මේ පිරිනමන වෙලාවේ නැනවත තමන්ගේ කරුණාවයි මෛත්‍රියයි දෙක එකතු කරලා නුවණින් මෙහෙම කල්පනා කරනවා. අද මේ සිඟන මිනිසයා පෙර જાතියේ මගේ මෑණියන් වෙන්න පුළුවන්. පියාණන් වෙන්න පුළුවන්. සහෝදරයෙක් වෙන්න පුළුවන් සහෝදරියක් වෙන්න පුළුවන්. දුවෙක් පුතෙක් සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. සමාත මේ තැනත්තා අනන්ත ජාතිවල සක්විති රජ වුණා. සක්දෙව් රජ වුණා. බ්‍රහ්ම රාජ වුණා. බවාග්‍රේත ගිහින් හිටියා. සංසාර දෝෂේ නිසා මේ බොහෝම දුක්පත් දුගියෙක් හිඟන්නේක් වෙලා ඉන්නවා. මමත් අනන්ත ජාතිවල මේ හිඟමනේ ජීවත් වෙලා තියෙන සසර හැටි මෙහෙමයි. මමත් තව පමා වුණොත් අඩු ගානේ සෝවාන් ඵලයේවත් ලබා නොගත්තොත් මේ කත්යේ මම ඉක්මවල නැහැ. මේ තැනැත්තාට මම මේ අසවල්දේ පරිත්‍යාග කරනවා. මේ පරිත්‍යාගයේ මට වස අසවල් බෝධින් නිවන් සුව පිණිස වේවා. මේ පරිත්‍යාගයේ ලබන මේ තැනැත්තාගේ හිතේ කුසාසීත් පහළ වෙලා හොඳ සුගතියක වාසනාවන්ත ත්‍රිේතුක උපතක් ලැබලා කල්යාණ මිත්‍රයන් ඇතුළු දාන ආදී පාරමී පුරා සසර දුකින් අත මිදී අමා මහ නිවනටපත් වේවා කියලා හිතේ නුවණ අසුරවාගෙන පරිත්‍යාග කරනවා. මෙන්න මෙහිමයි බුදුබා පසේ බුදුබා රහත් බා පතාගෙන පෙරම් පෙරූ බෝසතාණන් වහන්සේලා අනුග්‍රහ බුද්ධියෙන් දාන පරිත්‍යාග කෙලි. එතකොට එතෙන්දී ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් නෙමෙයි දායක පක්ෂයෙන් ඒ පරිත්‍යාගයේ මහත්ඵල වුණා මහත් ආනිසංස වුණා. විශ්වාන්තර මහරජුරෝ දන් දුන්නේ මෙහෙමයි. ඇලියාතා දන් දුන්නේ, සත්ත්‍ය සතික දානි දුන්නේ, දරු දෙන්නා දන් දුන්නේ ඔය වාගේ අනුග්‍රහ බුද්ධිය. ඒ මහා බෝසතාණන් වහන්සේගේ චේතනා මහන්තතාවයේ නිසා මහ පොළොවද කම්පා වුණා. මේ අනුව සලක බැලීමේදී සිල්ලුතුන් වහන්සේලාට කරන පරිත්‍යාගය පූජා බුද්ධියෙන් කරන පරිත්‍යාගයක්. සිල්ලුතුන් වහන්සේලා දුටු කෙනී මෙත් ඇතින් බලා සිත පාදවා ගන්නවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුව යන කසාවතක් හැඳ පෙරවාගෙන යුගමාත්‍ර දර්ශීව සතෝ සම්පජානකාරීව ඉරියව් පවත්තන මේ ශ්‍රේෂ්ඨ සිල්වතුන් වහන්සේ තබන තබන පීවරක් ගානේ සීල සමාධි ප්‍රඥා වැඩෙන හැටියට පවතිනවා. මේ උතුමන් වහන්සේ ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයේ පාරමී මාර්ගයේ මේ උතුමන් වහන්සේ කෙලෙසුන් තුනී කරමින් මේ යන ගමන ආරි සත්‍ය අවබෝධය සඳහා මේ පියනගන්නේ මේ උතුමන් වහන්සේට අපි චීවරයෙන් පින්දපාතයෙන් සේනාසනෙන් ගිලන්පසෙන් යමකින් පරිත්‍යාග කරනවා මේ අපේ පරිත්‍යාගයේ අපේ ශ්‍රද්ධාවත් නුවණත් ගෞරවයත් මුල් කොට පරිත්‍යාග කරන මෙය මේ සිල්ලුතුන් වහන්සේලාට දිවවසුවක් අමාවසුවක් වැනි වී ආයු වර්ණ සැප බල ඥාන වැඩේවා ස්වාමීන් වහන්සේලාට සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුවට අපේ මේ ප්‍රත්‍ය උපකාර වේවා ස්වාමීන් වහන්සේලා මේ අපේ උපස්ථාන ලැබමින් ධර්මඥානෙන් භාවනාඥානෙන් වැඩි දියුණු වේවා ධානයේ සමාධියෙන් සමාපත්තියෙන් අභිඥාවෙන් විපස්සනා ඥානෙන් වැඩි දියුණු වේවා තතෝ පතු බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරනසේකවා අපටත් මේ කුසලයේ අසවල් බෝධි ඥානෙන් ආරි සත්‍ය අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා ගෞරවයෙන් කිරිනමනවා මේ විදිහටයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පූර්ව බෝධිසත්ව කාලවලදී ගෞරව සම්ප්‍රයුක්තව පූජා බුද්ධියෙන් දාන පරිත්‍යාග කළා කියන්නේ. පින්නතුන් ආල ඇති නේද? මේක මහා කල්ප අසංකේය හතරකටොත් ලක්ෂයකටොත් පෙර සුමේද තාපසයන් වහන්සේ කළ පරිත්‍යාගය. සුමේද පඬිතයන් වහන්සේ නමින් උපන්නේ රාමක ගමේ. මෞපියෝ දෙන්න ආනන්ද බ්‍රාහ්මණතුමා සහ වසීකේන බ්‍රාහ්මණීතුමිය. මේ දෙන්නට තියෙන අත්මුතු පරම්පරාවක විශාල ධනස්කන්ධයක්. ඒ මහා සම්ප්‍රත්‍යති සිටු නිවසේකයි බ්‍රාහ්මණ වංශයේකයි මෙතුමා උපන්නේ. උපන්න නැකත අනුව දෛවඥෝ නන්තබුවේ සුමේද කියලා. බොම නැනවත් කෙනෙක් බැවින් සුමේද. කරුණියේත පත්වෙන කොට බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන් ත්‍රිවේදයේ සහිත සියල්ල නිමාවට ඉගෙනගෙන අවසන් වුණා. ඒ අතරේ මව්පියන් අභාවයට පත් වුණා. මව්පියන්ගේ ආදායම් පාලකතුමා අයපතගෙන පිළිගන්නවා. කීවල බානුගට පුදුම වුණා. මගේ මුතුන් මිත්තෝ සත්මුදු පරම්පරාවක ආයේ මේසා විශාල ධනස්කන්ධයක් රැස්පත් කරලා ආරක්ෂණ ගෝපනය කරලා තියෙන හිස්සකින් පරලොව ගියා. මේ වරකල බලන් තියාගෙන හිටියොත් මට සිදු වෙන්නේ හිස්සකින් යන්නේ එකයි. මගේ දෙමාපියන් මුතුන් මිත්තන් සෑම දිනාට හිතසුව පිණිස මම මේක ගෙනියන්නට ඕනේ. ඥානය ගෙනියන්නට නම් මේක උසස් කුසලයක් බවට පත් කරන්නට ඕනේ. රටේ රජතුමාට දැනුම් දීලා මේසා විශාල ධනය පරිත්‍යාග කළා. රංගරුවන් මුතුමැණි පිරුණු ගබඩාවල්ම 12000ක්. දිනපතා ලැබෙන ආදායම් කරත්ත ගණන්. එක්වත් ඉඩකඩම් අපමණයි. විශාල මාලිගාවක් 70000 ගාව මහ එසාදී සම්පත්. මෙයා ප්‍රමාණ අතික්‍රාන්තයි. මේ විශාල සම්පත් සුමේද පඬිතුයන් වහන්සේ බලවත්ම අදිෂ්ඨාන බලයක් සිටේ දරාගෙන පරිත්‍යාග කළා. දවස් හතක් බලාන සිටියම මේවා ගෙනියන්නේ නැති. කෑදරවල් තිස්සේ ජනතාව කරත්ත පටවාගෙන, කක් බැඳගෙන, තඩ බැඳගෙන, මලු පෙට්ටි කුරුණි මෙයා පුරවාගෙන වේරණක් වාගේ අතරක් නෑරේ තෙරපි තෙරපි මේවා ගෙනියනවා. නිකන් නෙමේ ගෙනියන්නේ. මේසා විශාල ධන සම්භාරයක් දොර ඇර දන් දෙන දු සුමේද පඬිතුයන් වහන්සේට මතු බුදු බවක් වේවා කිය කියාම මේවා ගෙනියනවා. ඒ කාලේ වෙනකොට මේ බුද්ධ කෝලාලි තිබුණා. බුදු කෙනෙක් පහළ වෙන ආරංචියේ තිබුණ අවුරුදු 1000ක් තිස්සේ. එනිසා මේ බුද්ධ වචනේ භාවිතා වුණා. බෝසතාණන් වහන්සේ කියන්නේ සුමේද පඬිතුයන් වහන්සේ මේවා දින හතක් බලාගෙන ඉඳලා කල්පනා කළ අවුරුදු හතක් ගියත් මේක ඉවර වෙන්නේ නැහැ. මම මේ සියල්ලම පරිත්‍යාග කළා කියලා තැන් තැන් වල මිනිස්යන් දැකගන්න ලියලා නාම පූර්ව ලියලා තියලා උනාසේ වනගත වුණා. මේ වනගත වුණේ පුදුම නිදහසිතකින්. වනගත වෙලා දවස් 7ක් ඇතුළතදී පංච අභිඥාස සමාපatti ඉපදෙව්වා. ඥානසූයෙන් වාසය කළා. ඒ අතර දීපංකර සරුවක්යන් වහන්සේගේ පටිසන්ධි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය බුද්ධත්ව මංගල්‍ය ධම්මචක්කප්පවත්තන මංගල්‍ය වැනි අවස්ථාවලදී දසදහසක් ලෝක ධාතු කම්පා වුණත් මේ සුමේද තාපසයන් වහන්සේට කිසිවක් ඇහුනේ පෙනුනේ දැනුනේ නැහැ සමාපත්තියෙන් වැඩි සිටියේ බොහෝ වාරවල. නමුත් අහසින් උතුරු හිමාව දෙස බලා වගේ 1000ක් දකින්න ලැබුණා මේ රම්මස ගමේ ජනතාව සාදුකාර දෙදී බුදු ගුණ කී කියා පාරක් සරසනවා දැක්කා. දිමක බාල ඇසුවා කවුද මේ කාටද මේ පාර හදන්නේ කාගේද මේ ගුණ කියන්නේ? පින්වත් තාපසයන් වහන්සේ ඔබ වහන්සේ දන්නේ නැද්ද අපේ මේ ගමඩ සමීපයේ සුදර්ශන මහා විහාරයේ වැඩ ඉන්නවා සාරලක්ෂයක් රහතන් වහන්සේ සමග දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද අපේ මේ ගමට වඩිනවා පින්නපාතේ වඩින මේ පාර අපි හස්සදන්නේ. ඉතින් පාර සමතලා කරන සුදු වැලි එනවා ලද පස්මල් එනවා තේරතොඩන් නංවන කොඩි දජසේතත් පතාකමේවන් නංවනවා මේ පුංකලස් තියෙනවා මේව සරසමින් එනකොට මෙතුමා කල්පනා කළා කල්ප කෝටි ගානකින් අහන්න නොලැබෙන වචනයක් මේ බුද්ධෝ කියන වචනේ මම මේ ප්‍රයෝජන ගන්නට ඕනි කියලා කියා හිටියා මටත් දෙන්න පාඩ කොටසක් මං කැමති මේ උපස්ථානයක් වශයෙන් පාර හදන්න. කවුරුත් කිව්වා 이르දිවන්තයෙක් නියදේ කියලා මඩගෝරුවක් දුන මේක අපට හදා ගන්න අපහසුයි තමුන්හසේ මේක හදලා දෙන්නයි කියලා. සුමේද තාපසයන් වහන්සේට පුළුවන්කම තිබුණා 이르දි බලයෙන් සැනකින් මේවා පුරවලා පරසතු මදාරාමල් වලින් හරි පුරවලා මේ ගොඩ කර දෙන්න තිබුණා. කල්පනා කළ එක සුදුසු දෙයක් නෙමෙයි. මගේ දෑත දෙපා වෙහෙසව දහඩිය වගුරුවල උපස්ථාන කිරීමයි මහත්ඵල කියලා මිනිසුන් කපා දෙන පස් කලින් ඇද ඇද ගිහිල්ලා බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියමින් බුද්ධාලම්මනේ ප්‍රීතියෙන් මේ පස් ගොඩ කරමින් වල ගොඩ කරමින් ඉන්න අතරතේ ආත්පසින් සමන්නක් බුදුරැස් විහිදුවාගෙන සපිරවැරියෙන් තථාගතයන් වහන්සේ ඈත වඩිනවා දැක්කා. තවස් කියන දෙකක් ඉතුරුව තිබුණා. ඒ මොහොතේ කල්පනා කළා මට මේ වෙලාවේ නාග භවණින් රුවන් එළිගෙනල්ලා මේක පුරවන්නත් පුළුවන්. චක්‍ර භවණයෙන් පරසතු මන්දාරා මල් ගෙනල්ලා මේක පුරවන්නත් පුළුවන්. ඒක නිමේ සුදුසු. ඊට වඩා ලොකු පූජාවක් මං කරන්නට ඕනේ. මගේ මව්පියන් දෙන්න මට හදලා තියෙනවා රන් කඳක් වාගේ සිරුරක්. මං අද මගේ මේ සිරුර බුද්ධ පූජාට පූජා කරන්න ඕනේ කියලා අඳුන් දිවිසව මඩේ එළලා මුණින් අතර දිගා වෙලා වැඩ ඉන්න දිහාට දෝෂණගා වැඳගෙන හිතින් ආරාධනා කරමින් හිටියා. ඉච්ඡමානෝ අහං අජ්ජේ කිලේසේ ජාපයාමහං කිම්මේ ඒකේන තින්නේන පුරිසේන කාමදස්සින සදේ සම්බන්්‍යතම් පාපනිත්වා සන්තාරේ සංසදේවකං මම කැමතිනම් මට අද සතරපද ගාථාවක් ඇසුව කෙනෙහි රහත් වෙන්න පුළුවනි. නමුත් මාමනි වීර පුරුෂේ ශක්තිය ඇති කුජලයේ එකලාව නිවන් දකිනාට වඩා ලෝක සත්‍ය සංසාරයෙන් එතෙර කරවන්නට ලෝතුරා බුදු වීම ශ්‍රේෂ්ඨයි නේද කියලා හිතාගෙන මේ විදිහට ආරාධනයක් හිතින් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කබන පීවරක් ගානේ නෙළුම් මල් පිපෙන මේ ශ්‍රීපාද පත්මයේ මනමත්තේ නොතබා සම්පූර්වක් යනි මගේ පිටමත්තේ තබමින් සපිරිවැරියෙන් වැඩම කරවන සේකවා මගේ මේ ආත්ම භාවයේ බුද්ධ පූජාවක් වේවා මගේ මේ ආත්භාව පූජාව මට අනාගතයේ ඔබ වහන්සේට මෙන් ලෞතර බුදුබා පිණසම වේවා කියන අදිෂ්ඨානයෙන් ආරාධනා කරමින් හිටියා. ඉතින් වැඩි සරුවක්ඥන් වහන්සේ වැඩක අනාගතන් සංඥාණයෙන් දැකවදාලා සොලසා සංක කල්පලක්ෂයක් නුවණ දිනු කරගෙන ඇවිල්ලා මේ තාපසයන් වහන්සේගේ මේ උදාර ප්‍රාර්ථනාවක් දැන් හිතේ දරාගෙන ඉන්නේ කියලා තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස අමතා වදාලා පස්සතීමන් තාපසං ජටිලං උග්ගතාපනං අපනිමේයේ ඊතෝ කප්පේ අයම් බුද්ධෝ භවිස්සති මේ බලන්නේ ජටා දඩ වූ උග්‍ර තපස් ඇති තවසානන් ලෙස බලන්නේ මේ තැනැත්තා සාරාංශ කල්පලක්ෂයේ කැවෑමේදී මාසේ ලෞතුරා බුදු වෙනවා කියන එක ප්‍රකාශ කරමින් ඒ අනාගතයේ ලැබෙන සීල දේ විස්තර විවරණ වශයෙන් දේශනා කරලා සමම්පිච්චමා දෝතක් ඉදිරියේ තන්පත් කළා දකුණු පාය පෙරට තියලා තමන් වහන්සේ වැඩම කළා එදා ඒ මහා බෝසතාණන් වහන්සේ ඒ සරුවඥන් වහන්සේ විසිනුත් රහතන් වහන්සේලා විසිනුත් තන්පත් කළේ මල් මැත්තේ තවත් දෙවි මිනිසුන් පූජා කළ මල් මැත්තේ පළඟ බැඳගෙන බුද්ධ කාර්ක ධර්මයන් ආවර්ජනා කළා දහ වාරයක් මහ පොළොව කම්පා වුණා එදා වෙසක් පොයක් දවස උදා වී තිබුණා. එදා දාසයේදී සක්වල දෙතිසක් මංගල්‍ය පූර්ණ නිමිති පහළ වුණා. මේ ආදී සියල්ලම සිද්ධ වුණා මහබෝසතාණන් වහන්සේගේ අනාගතේ ලැබෙන බුද්ධත්වයට ගෞරව පූජා පිණිස. පින්තුනි එදා මේ මහබෝසතාණන් වහන්සේට නිසා විශාල වස්තු සම්භාරයක් දන් දෙන්නේ තෙනමුනේ කාගේ මෙහෙයවීමකින්ද තමන් වහන්සේගේ ප්‍රඥා සම්භාරයේ නිසා නේද? තමන් වහන්සේ පඬිත ගුණයෙන් සත්පුරුෂ ගුණයෙන් සමන්විත බැවින් නේද? මිනිසා මේ පරිත්‍යාගයේ කියන එක පඬිතෝත්තමයන් සත්පුරුෂව ප්‍රමයන් අනුගමනය කරන ලද පනවන ලද ප්‍රශංසා කරන ලද ශ්‍රේෂ්ඨ ගුණයක්. ඊළඟට මේ මහා බෝසතාණන් වහන්සේ මේ මහා වස්තු පරිත්‍යාගය කළ කුමක්ද අදිෂ්ඨාන කෙලේ මේවා හරියම්බ කරලා තම්පත් කරලා මිය පරලෝකයේ මගේ දෙමෝපියන් දෙන්නට මගේ මුතුන් මිත්තන්ද මේ කුසල සම්භාරයක් වේවා ඒ ඇත්තෝ මේ කුසලානුභාවයෙන් උපනුපම් භවයන්හිදී පොහසත් ජීවිත ලැබමින් ලැබෙන පොහසත් භාවයෙන් දාන ආදී දසපාරමී පුරමින් බව කතරින් එතර වී සාන්ත නිවන් සුව ලබත්වා කියා පින් පැමිණුවා මේ කුණාග්ද මාතා පිතූ ප ဋ ාණ මව්පියන් මේ වෙලාවේදී දාප්‍රදානමය උපස්ථානයේ සිද්ධ කළා. මව්පියන් මුතුන් මිත්තන් මේ පල්ලෝගේ සිළු ඥාතීන් දෙපමණක් නෙමෙයි දෙවියන් සෑත ලෝකයාටම පින් අනුමෝදන් කළා. ඊළඟට තමන් වාසයේ කුමක්ද සිද්ධ කෙලේ පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරමින් නෛෂ්ක්‍රාම්‍යයට පත් වුණා පැවිදි වුණා. ඒ කාලයේ තම බුද්ධ ශාසනය ආරම්භ වී තිබුණ නැති නිසා තවස් පැවිද්දෙන් පැවිදි වුණා. මේ පැවිදි වීමෙන් උන්වහන්සේ මේ ගාථාවේ තියෙන ගුණ තුනම පරිපූර්ණේ කළා. අහිංසා සංයමෝ දමෝ අහිංසා කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ හතර මුන්වාසේ ධාන බාට වැදුවා. ඒ සතරේ සතරන බ්‍රහ්ම නිර්ණ භාවනා පමණක් නෙමෙයි ආනාපාන සති අසන භාවනා මේ සියල්ලම සම්පූර්ණ කරලායි නාසස්ත සමාපatti ලාභීවේ ධාන සෝයෙන් වැඩ සිටියේ. ඊළඟට තමන් වහන්සේ ඒ උත්තරීතර භාවනා අභිලාෂයන් මුදුන් පමුණවා ගන්න සමර්ථ වුණේ සීලස්කන්ධයත් පරිපූර්ණ කිරීමෙනුයි. එතකොට මහත් කරුණාව, මෛත්‍රිය හා තමන් වහන්සේගේ සීලස්කන්ධයේ මුදුන් පමුණවා ගනිමින් ශ්‍රමණ ගුණේ මත්තක ප්‍රාප්ත කරගත්තා. ඊළඟට භාවනා වශයෙන් රූපාවචර අරූපාවචර අස්ස සමාපatti සහ පංච අභිඥා බල සියල්ල ලැබුවා. පැවිදි ජීවිතයක තියෙන ඕනකන සීලම ගුණාංග උන්වහන්සේ ප්‍රතිලාභ කළා. සෝවාන් ආදී මාර්ගඵල ලබන්නේ නැහැ මතු බුදුබා පතන නිසා. බුදුබා ලබන්නේ ඉස්සර ලබන්නේ හැකි සීලවම ගුණ ධර්මයන් මේ මහා බෝසතාණන් වහන්සේගේ సంతානෙ පිහිටියා. මේක තමයි අනිසා සංයමෝ ධමෝ කියන මේ ගුණ තුنين ප්‍රකාශ වුණු පැවිදි වීම එනිසා මේ පැවිදි වෙනවා කියන එක එසේ මෙසේ සුළු පාටු වගේ සචාරිත්‍රාක් නෙමෙයි මහා ඥානවන්තයන්ගේ මහා සත්පුරුෂෝත්තමයන්ගේ චාරිත්‍ර ධර්මයක් ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයක් මේ මාත් කියනවා සන්තානං බ්‍රහ්මචාරීන සතං ඒතා නිධානානි මේවා සාන්ත ගුණ ඇතේ භ්‍රමචාරීහිම ශ්‍රේෂ්ඨ ගුණස්කන්ධ ඇති ශ්‍රේෂ්ඨ හැසිරීම ඇති මහා උතුම් සත්පුරුෂයන්ගේ ධර්මතා තුනක් සතං ඒතානිතානං යානි සේවේත පඬිතු මේවා සේවනය කරන්නාද ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් වෙනවා එවාගෙම පඬිතෝත්තමයෙක් වෙනවා එපමණක් නෙමෙයි අරියෝ ආර්ය භාවයට යනවා ආර්ය භාවයේ කෙනෙකුගේ තේරුම් ගොඩක් තියෙනවා ප්‍රධාන වශයෙන් කියන්නේ නිර්දෝෂී බව. මගපාල ලබන්නත් ඉස්සර නිර්දෝෂී ජීවිත ගත කරන සීලය සමාධිය නිසා එවැගේම මගපලන් ලැබීම නිසා කෙලෙසුන්ගෙන් නිර්දෝෂී බාටපත් වෙනවා. කෙලෙස් නැති නිසා නිර්දෝෂී බාටපත් වෙනවා. ධාතන් වහන්සේ සියල්ලෙන් සියල්ල නිර්දෝෂී. එනිසා ආර්ය භාවයට පත් වීමට මේ ගුණාංග තුන හේතු වෙනවා. දර්ශන සම්පන්න වූ මේ ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වේදවා. මොකක්ද මේ ඥාන දර්ශන කියලා කියන්නේ? කම්මසකතා සම්මාදිට්ඨිය ඥාන දර්ශනයක්. ඥාන සම්මාදිට්ඨිය ඥාන දර්ශනයක්. විපස්සනා සම්මාදිට්ඨිය ඥාන දර්ශනයක්. මග්ග සම්මාදිට්ඨිය ඥාන දර්ශනයක්. ඵල සම්මාදිට්ඨිය ඥාන දර්ශනයක්. ඔය පහක් තියෙනවා ඥාන දර්ශන නමින් වෙන් කරලා. කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ කුසල ලකුසල දෙකේ විපාක තියෙන ඇති විපාක තියෙන ලැබෙන බව අනිවාර්යෙන් පිළිගැනීමේ නුවණට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. මේකට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨියවත් ඥාන දර්ශනය. ඥාන සම්මාදිට්ඨිය කියන්නේ සමත භාවනා තුලින් රූපාචන අරූපාචන ඥාන උපදවා ගැනීමෙන් ලැබෙන ප්‍රඥාවට කියනවා ඥාන සම්මාදිට්ඨිය. ඒ ධානය කියන එකේ තියෙනනේ කොටස් දෙකක් ආරම්මන උපනිඥාන ලක්ෂණ උපනිඥාන කියලා. ආරම්මන උපනිඥාන කියන්නේ සමත භාවනාව. ලක්ෂණ උපනිඥාන කියන්නේ විපස්සනා භාවනාව. සම්මුති ආරමුණේ සමත භාවනාව වඩා ධ්‍යාන ලබනවා. පරමාර්ථ ආරමුණේ ධ්‍යාන මේ භාවනාව වඩා මඟඵල නිවන් ලබනවා විපස්සනා ඥාන සහිතව. එනිසා මේ උපනිඥානිකේ නර්ථයෙන් දැක්කෙන ධාන වඩන්න සමර්ථ වෙනවා. ඒකත් ඥාන දර්ශන සම්පත්තියක්. ඒකට නේ ධාන සම්මාදිට්ඨිය කියලා. ධාන වැඩිීමේ තියෙනවා භාවනා කර්මස්ථාන 30ක්. ඒ කියන්නේ කසිනේ 10, අසුභ 10, කායගත සතිය, ආනාපාන සතිය, ධක්ම විහාර සතර සහ අරූප සමාපත්තිය හතර කියන මේ තියෙන්නේ අර්පණා ධානය ලැබෙනවා. එයින් කායගත සතියයි දසාසුභයයි 11න් ප්‍රථම ධාන පමණක් ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා තුනෙන් ධාන තුනක් තුනක් බැගින් පමණක් ලැබෙනවා. ආනාපාන සතියෙන් රූපාචර ධාන සියල්ල පමණක් ලැබෙනවා. උපේක්ඛා බ්‍රහ්ම විහරණයෙන් සතරෙනි ධානයේ පමණක් ලැබෙනවා. කසින 10න් කසින 10න් ආකාශ කසිනේ හැර ඉතිරි 9න් අෂ්ට සමාපත්තියම උපදවනවා. ආකාශ කසිනෙන් රූපාචර ධාන හතරක් පමණක් උපදවනවා. මේ දේන සමත භාවනා පිළිබඳව සියල්ල දැනගෙන ඒ සමත භාවනාවෙන් ලැබිය යුතු උපචාර සමාධි, රූපාචර ධාන, අරූපාචර ධාන ඒ සම්බන්ධ ප්‍රඥාවට කියනවා ධාන සම්මාදිට්ඨි ඥාන දර්ශනය. ඊළඟ විපස්සනා සම්මාදිට්ඨි නමින් හැඳින්වෙන්නේ සමත භාවනා වැඩූ කෙනෙක්. ඒ සමත භාවනාවෙන් ලබාගත් ධ්‍යාන ආලෝකයේ පදනම් කරගෙන ආත්ම సంతානීයට ආලෝකයේ වීදුවලා නාම රූප විවස්ථාපනය කරනවා. පළමුවෙන්ම අවදානික වෙන්නේ රූප කලාප බැවින් සතර මහා ධාතුන්ගෙන් පටන් ශරීරගත රූප කලාප සියල්ල සොයා ගන්නවා මේ ආලෝකයෙන් විහිදුවලා. ඒක ධානාලෝකයේ උපනිශ්‍රේ වීලෙන් ලැබෙන ප්‍රඥා ආලෝකයක්. විපස්සනා ප්‍රඥා ආලෝකයක්. ඒ ආලෝකයෙන් ඊතාසියොම් මොද රූප කලාප දකිනවා. මේ ශරීරයේක අභ්‍යන්තරයේ තියෙන රූප කලාප 23 එකක් එකක් ගානේ මනවින් තෝරාගෙන විනිවිද දැක ගන්නවා. ඒ වාගේ ලක්ෂණයේ රසයේ පච්චුපට්ඨානේ පදට්ඨානේ මේවත් දැක ගන්නවා. ඒ වගේම බාහිර රූප කලාපයන් දැක ගන්න. අවිඥානික වස්තු වල මේ ඇඳුම් පැළඳුම් වල ආසන වල, ගෙවල් දොරවල් වල, වෙනත් වෙනත් උපකරණ වල, ඒ වගේම ගස් කොළන් වල මේ අවිඥානික වස්තු වල තියෙන සීලොම රූප කලාපත් බලමු. හිතේති සිව්පාවං අපාද දිපාද චතුස්පාද බහුපාද සීලම සත්‍යංගයේ රූප කලාපය ඒ වගේම බලනවා මේ සියල්ල දැක ගන්න සමර්ථ වුණේ අර සමාධි භාවනාවෙන් ලබාගත් ආලෝකයේ පදනම් කොට ලබාගෙන තියෙන විපස්සනා ඥාන ආලෝකේනුයි. ඊළඟට නාම ධර්මත් බලනවා. තමන් සමයදුනා වූ වැඩුවා වූ ධානයන සමයදින ඒ වාගේ ධාන ධර්ම සම්මර්ෂණය කරනවා එකක් එකක් ගන්න. හැම ධානයකම තියෙනවා චිත්තචෛසික ධර්ම. මේවා ඔක්කොම වෙන් කරලා බලනවා. ඒතකොට ධාන සියල්ලේ බලලා චිත්තසංතානයේ මෙතෙක් පාල වූ මනෝද්වාරක කුසල චිත්ත වේති අනුවත් නාම ධර්ම බලනවා. පංචාද්වාරක කුසල චිත්ත වේති අනුවත් නාම ධර්ම බලනවා. මනෝද්වාරක අකුසල චිත්ත වේති අනුවත් නාම ධර්ම බලනවා. පංචාද්වාරක අකුසල චිත්ත වාසයනොත් බලනවා. මේ ආධ්‍යාත්මික නාම ධර්මත් ඔක්කොම දැකලා බාහිර කුජලයන්ගේ නාම ධර්මත් බලනවා. මෙයිම ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක ගැනීමද කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. එතෙන්දී සත්පුද්ගල සංඥාව යටපත් වෙනවා සක්කා දිට්ඨිය යටපත් වෙනවා ඒක නිසාකට දිට්ඨි විසුද්ධිය කියනවා. කලින් තමා පිහිටා සිටි සීලය සීල විසුද්ධියයි වැඩෝ සමත භාවනාවෙන්වත් උපචාර අර්පණා සමාධියේ චිත්ත විසුද්ධියයි දැන් මේ නාම රූපයන් වෙන්කොට විවස්ථාපනය කර ගන්නා ලද නුවණ ධිට්ඨි විසුද්ධියයි. ඊළඟට මේ නාම රූපයන් ඉබේ හටගත්තා නෙමෙයි මේවා හටගත් ආකාරයේ పూర్ව භවය හා සම්බන්ධ කරලා හේතු ප්‍රත්‍යයන් සොයා ගන්නවා. මේ භවයේ පටිසන්ධිය දක්වා නාම රූප සියල්ල බලාගෙන ඊට හේතු పూర్ව භවයේ අවිද්‍යාව සං අවිද්‍යාව තෘෂ්ණාව උපාදානයේ සහ සංස්කාර කර්ම කියන මේ ප්‍රත්‍ය පහ සොයා ගන්නවා. ඒ පහ නිසා මේ භවයේ පටිසන්ධි විඥානෙ ලැබුණ ඇති. පටිසන්ධි විඥාන නිසා එයා සංප්‍රයුක්ත නාම ධර්ම රූප ධර්ම ඒ නාම රූප දෙක. නාම රූප දෙක නිසා ඇති වුණා වූ ආයතන හය. ආයතන හය ඇති වූ නිසා ස්පර්ශ හය. ස්පර්ශ හය නිසා වේදනා හය. වේදනා හය නිසා තෘෂ්ණා හය. තෘෂ්ණා හය නිසා උපාදාන හතරේ උපාදාන හතර නිසා කර්ම භවය, කර්ම භවය නිසා උපපත්ති භවය, උපපත්ති භවය නිසා ජාති ජරා මරණ. ඒවා නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසනේ සියල් ලැබෙන හැටි විපස්සනා නුවණින් දැක ගන්නවා. ඒ දැක ගැනීමේදී ලැබෙන ආબોධයක් ඥාන දර්ශනයක්. ditthi suddhiya ඥාන දර්ශනයක්. ඒ ආબોධයෙන් හේතුඵල ගන්නා නුවණ ලැබීමෙන් ලැබෙන ආબોධයේදී කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. අතීත අනාගත වර්තමාන තුන් කාලය ගැන තියෙන සැක සංකා 16ම යටපත් වෙනවා නූපදී යනවා ඒක නිසයකට කියනවා සංකා විතරණ විසුද්ධිය කියලා. ඒකත් ඥාන දර්ශනයක්. ඒ වගේම එයින් නවතින්නේ ඊළඟට සම්මර්ෂණ ඥානයේ කියන අවස්ථාව ඇති කරගන්නවා සියලුම අතීත අනාගත වර්තමාන තුන් කාලයේ ඇති නාම රූප ධර්මයන් සම්පින්දණය කරමින් ත්‍රිලක්ෂණය නම් වෙනවා. ඒකත් ඥාන දර්ශනයක්. ඊළාට උද්‍යාමීය ඥානෙ පහළ වෙනවා. උද්‍යාමීය ඥානයත් ඥාන දර්ශනයක්. ඒකට 50 ආකාරයකින් උද්‍යාමීය ඥානෙ වඩන්නට තියෙනවා වැඩිීමේදී ආලෝකේ ප්‍රීතියේ ප්‍රසබ්දී ආදී කරුණු 10ක් ඇති වෙනවා. ඒවත් විපස්සනාවට හරවනවා. එයින් ලැබෙන ජයග්‍රහණයේදී කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේකත් ඥාන දර්ශනයක්. ඊළඟට රූප සප්තක අරූප සප්තක නමින් මේ නාම රූප ධර්මයන් ගැඹුරු විපස්සනාකට නම් වැඩමු. එයින් ලැබෙන ආબોධය කියනවා බංගානුපස්සනා ඥාන එකක් ඥාන දර්ශනයක්. ඒක වඩාන යාමේදී බහතුපාඨාන ඥානියත් ආදීනව ඥානියත් නිබ්බිදා ඥානියත් මුංචිතුකාම්මිතා ඥානියත් පටිසංකානුපස්සනා ඥානියත් සංකාරුපේක්ඛා ඥානියත් මේවා පහළ වෙනවා. මේ ඔක්කොම ඥාන දර්ශනේ සංකාරුපේක්ඛා ඥානයටපත් වූ යෝගාවචරයා ඒ නැත නැත භාවිතා කිරීමේදී තමන්ගේ సంతාන ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග ශක්තිමත් බවට බලවත් බාටපත් වූ යම්කිසි අවස්ථාවකදී සෝවාන් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා සෝවාන් මාර්ග චිත්ත වීතියේදී මනෝද්වාරා වර්ජින සිතෙන් යම්කිසි සංස්කාරයක් අරමුණු කරනවා පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුنين එහිලා තියෙන ඥාන තුنين යම්කි සංස්කාරයක් අනිත්‍ය ලක්ෂණයේ වශයෙන් හෝ දුක්ඛ ලක්ෂණ වශයෙන් හෝ අනාත්ම ලක්ෂණ වශයෙන් එනී කරන ඒවත් ඥාන දර්ශන ඊළඟට ගෝත්‍රභෝ කියන ඥානයක් පහළ වෙනවා ඒ ඥානසාගත සිත නිර්වාණය අරමුණු කරනවා ඊළඟට මාර්ගසිත පහළ වෙනවා මාර්ගසිත කෙලින්ම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරමින් දීර්ඝ සංසාරයේ කවදාකවත් සිහියකින් නොදුටුවා වූ නිර්වාණය අරමුණු කරගත් බැවින් දුක්ඛේ සමුදය නිරෝධේ මග්නිය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගත්තා වෙනවා මේක ඥාන දර්ශනය ඊළඟට ඵලයටපත් වෙලා ඵල සිත් දෙකක් පාළ වෙනවා ඒකත් ඥාන දර්ශනයක් තවත් දුරට ප්‍රතිවේක්ෂා ඥාන වීති පහක් පහළ වෙනවා ඒකත් ඥාන දර්ශනයක් නැවතත් උද්‍යාමී ඥානයේ පටන් විපස්සනා කුළු ගන්වාගෙන යාමේදී තමන් හේතු සම්පත් තිබුණා නම් නුවණ මෝ පුරවාගෙන තිබුණා නම් සකදාගාම මාර්ග චිත්ත වීතියක් පහළ වෙනවා එවාගේම ඉදිරියට අනාගාම මාර්ග චිත්ත වීතිය ඊටත් ඉදිරියෙන් අරිහත් මාර්ග චිත්ත වීතිය මේවා අනුපිළිවෙලෙන් ලබන්න පුළුවන් වෙනවා ඒ සියල්ලම ඥාන දර්ශන කියලා හඳුන්වනවා එතකොට මේ ගාථාවේ හඳුන්වනවා අරියෝ දස්සන සම්පන්න වූ ආර්ය භාවයටපත් වූවා වෙනවා ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා ස ලෝකං භජතේ සිවං තාත්නුනානං සුගති ලෝකේ කුත්පක්කේ ලබනවා යම් හේකින් රහත් වීමට හේතු සම්පත් පරිපූර්ණව තිබුණා නම් තමාගේ හේතු සම්පත් අනුව මේ භාවනා මාර්ගයේ මුදුන් පමුණවාගෙන සකල ක්ලේශයන්ගෙන් අත මිදී අසංකත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා මෙන්න මේක නිසා මේ ගුණාංග තුන මහා බෝසතාණන් වහන්සේලා පුරුදු කරගන්නාද ගුණාංග තුනක් බැවින් සෑම ඥානවන්තයේ කිසිම තමාට හිතසුව කැමති සෑම සත්පුරුෂයන් විසින් මේ ගුණාංග තුන අනුගමනය කෙරෙත්වා කියන එකයි සරුවක් යන වාසේ අනුශාසනාව. ඒ අනුව සලක බැලීමේදී ආද විශේෂ දවසක්. ඒ කියන්නේ මෙම ස්ථානයේ විශාල පිරිසකට දැන් අවුරුදු 7ක් 8ක් තිස්සේ භාවනා කමඨාම් පුහුණු කරගෙන පූජ්‍ය දාසත්වේ සුමනසීල ස්වාමින් වහන්සේගේ පැවිදි ජන්මදිනයේ අදයි කියලා අපට ආරංචි වුණා. ඒ නිසාද ස්වාමින් වහන්සේලා බොහෝ ස්ථාන වලින් මේ ස්ථානයට වැඩම කරන්න යදුනා. ඒ ස්වාමින් වහන්සේට ආශිර්වාද පවත්වන්නට. උන්වහන්සේගේ අසනීපකම් ආදී පවා නොතකා මේ වාගේ පින්කම් කරමින් තමන්ද නිවන් මඟ ගමන් කරමින් විශාල පිරිසකට නිවන් මඟ ආලෝකමත් කරවීමේ උතුම් වැදගත් සත්ක්‍රියාවකදී සිටිනවා. නිසා දෙවියන් සෑත ලෝකයාගේ මෛත්‍රී පූර්ණ හෘදයාංගම ආශිර්වාදයේ ඒ ස්වාමින් වහන්සේට කාන්තෙන් ලැබෙන්නට ඕන ලැබේවා කියලා අපි ආරාධනා කරනවා. උන්වහන්සේගේ මෑණියන් වහන්සේත් අද එවැගේම උන්වහන්සේට බොහොම මව් කෙනෙක් වගේම පිහිටාධාර වෙන්නේ අර ලඹුටේ ලෝක සිල්මෑණියන් වහන්සේ මේ අත් එකතු වෙලාද මේ දානමේ පින්කම සිද්ධ කරනවා. ඒක විශාල අනුග්‍රහයක්. එනිසා ඒ ඒ ස්වාමීන් වහන්සේගේ අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේට පින් පමුණුන අරමුණක්ද මෙහි විශේෂින් පවතිනවා. උන්වහන්සේට ශාසන පැවිද්දා උපසම්පදාවත් ධර්ම විනයඥානියත් ලබා දී අපවත් වේවාදාල ආචාර්ය උපාධ්‍යාය මාහිමියන් වහන්සේලාට මේ උතුම් පින්කම අනුමෝදන් කරවනු ලැබෙනවා. එවැගේම එකට ජීවත් වෙන සබ්‍රාහ්මචාරීන් වහන්සේලාටත් ආශිර්වාද පුරටුව මේ පින්කම සිද්ධ කරනවා. ඒ කරුණ රාශියක් සම්බන්ධ කරගෙනයි අද මේ පින්කම සංවිධානය වී තිබෙන්නේ. එනිසා ඒ ස්වාමින් වහන්සේ මේ දානං කියන පරිත්‍යාගය දැන් සම්පූර්ණ කරනවා. එවාගෙම පබ්බජ්ජා කියන ශාසනය පැවිද්දෙන් බොහෝම සැනසීමක් පැවිදි ජීවිතයක් ගත කරනවා. ඒකම මව්පියන් දුක්ඛාන කෙරීම සියලුසෙන් ජීවත් වෙන මෑණියන්ට නිරෝගී සුව දීර්ඝාස ආශිර්වාද පතන අතර අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේට ප්‍රාප්තිදාන සියලුසෙන් උපස්ථාන සැලසෙනවා එවාගේ මව්පියන් වගේම පීඨාධාර වූ ආචාර්ය උපාධ්‍යාය මාන්‍යයන් වහන්සේලාටද මේ ප්‍රාප්තිදාන පුණ්‍යම අනුමෝදන් කරනු ලැබෙනවා නිසා මේ වාගේ සිල්වත් ගුණවත් ඥානවත් කල්යාණ මිත්‍ර ගුණ ඇතේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාගේ ආත්ම භාවයට හාත්පසින් දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද රත්නත්‍රයේද ආශිර්වාදයෙන් ලැබිලා තා බොහෝ කාලයක් මේ සසුන් පිළිවෙත් පුරා ගන්නට නිරෝගී සුව දීර්ඝාස ලැබේවා කියන ප්‍රාර්ථනා අපි සෑම දිනා පැවැත්විය යුතු වෙනවා